සම්බේ ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කෙටි හඳුන්වා දීමක් නැත්නම් මතක් කිරීමක් කළොත් අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා නිසන් වනේ වෙනුවෙන් මේ පිටසට ප්‍රධාන සත්කාර තුනක් කෙරලා තියෙනවායි කියලා. පළවෙනි එක තමයි සීල් සමාදන් කරවලා තිනවා සංඝයා වහන්සේලාට නෙවෙයි අනික් අපේ මේ උපාසක උපාසිකා පිරිසට දෙක භාවනාවේ කමඨහන් වශයෙන් පැයක පමණ ධර්ම දේශනාවකට ආහන්දිල සලසලා තිනවා. ඉඳ ගන්න වෙලාවක් හම්බුනොත් පරියන්ක වශයෙන් කොහොමද භාවනා කරන්න කියන විස්තරයක්. වගේම සක්මනකට වෙලාවක් සක්මන් මළුවක් ලැබුණොත් කොහොමද සාර්ථකව සක්මනක් කරන්න කියලා. තුන්වෙනි එක තමයි අපි එදිනෙදා භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට දවසේ සතිය පවත්වන්නේ කොහොමද කියලා. ඉතින් මේ කාරණා තුන අපි දැනටමත් සත්කාරය වෙලා තියෙනවා කියන පදනමේ තමයි අපි මේ වැඩමුළුව පටන් ගන්නෙ. එනතම මේ ධර්ම සාකච්ඡාව පටන් අරගන්නේ. ඉතින් කාට හරි ඒ තුන පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් සිල් සමාදන් කරපු එක සමාදන්ව රකින්න සීලය පිළිබඳව නොදන්න කරුණු තියෙනවා නම් මම ආර්දනා කරනවා මේ ප්‍රශ්න සාකච්ඡා සැසිවාරයේ පාවිච්චි කරන්නයි කියලා ඒ ප්‍රශ්න පිරිසුදු කරගන්න සීලය පිළිබඳ තියෙන දත යුතු කාරණා දැනගන්න අපේ මේ භාවනාවට අදාළව. දෙවෙනි එක අහපු කමටහම් බණ පිළිබඳව පිරිසුදු කරගන්න ඕන නම් විස්තර අවශ්‍ය නම් මේක අවස්ථාවක් කරගන්න කියලා. තුන්වෙනි එක අපේ කාලසටහන එහෙම නැත්නම් මේ ඉන්න කාලේ තියෙන දිනචරියාව විවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවනම් අපහසුතා තියෙනවනම් නොයට හෙන තැනක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ මොකද එහෙම ඉල්ලීමක් කරන්නේ ආයතනයේ වෙනුවෙන් මම ඒවා දන්නා ප්‍රමාණයෙන් පරිසිදු පිරිසුදු කරගන්න හදනවා. එකිනෙක කන කතා කෙටිමින් මම විසඳන්න යන්න එපා. කිසි කෙනෙක් කිව්වට උත්තර දෙන්න යන්න එපා. කිසි කෙනෙක්ගේ ප්‍රශ්න අහන්නත් එපා. එතකොට ඇතුළත ධර්ම සාකච්ඡා අවශ්‍ය නැහැ. අපි මේකෙදී මේ ප්‍රධාන කාරණා තුල පිළිබඳව තියෙන ප්‍රශ්න තියෙනවා නම් වැඩමුළුවට සම්බන්ධ වීමක් වශයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒක අපි ධර්ම සාකච්ඡාවක ස්වරූපෙන් තියාගමු. ඊට පස්සේ මේ වැඩමුළුවේ තවත් එකක් කරනවා. සාමූහික කමඨාන් සුද්ධ කිරීම. ඒ නිසා භාවනා කරගෙන යනකොට භාවනාවේදී පරියන්කේදී සක්මනේදී එදිනදා වැඩ කරනකොට තමන්ට සැක කුස්තෙන් අනාරක්ෂිත තැන් තියෙනවනම් ඒව අපි කමඨාන් සුද්ධ කිරීමේ වශයෙන් ඉදිරිපත් කර ගන්නවා. ඒකත් මේ පැයේදී සිද්ධ වෙනවා. තවත් තුන්වෙනි සංසිද්ධියක් තියෙනවා. ඔය කියපු කාරණා තුනටත් අමතරව කමඨාන් සුද්ධ කිරීමටත් අමතරව අපි අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ භාවනා ජීවිතයේ විසඳාගත යුතු ප්‍රශ්න අදාළ ප්‍රශ්න මූලධර්ම ප්‍රශ්න නෙවෙයි තියෙනවා අපි ඒකට වෙලා ගන්න. ඉතින් මේ විදිහට අපි මේ ධර්ම සාකච්ඡාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා මෙතෙක් කරත් එහෙමයි. ඒකමයි මේ මම හඳුන්වා දීමක් වශයෙන් කරන්නේ. ඉතින් මේකට මේ වැඩමුළුවට සම්බන්ධ වෙන අයට ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි ලිඛිතව ලියලා ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. එතකොට නම ගම අවශ්‍ය වෙන්නේ නැහැ. කවුද ලියන්න කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි පිරිසිදුට කාරණාව ලියන්න ඕනේ. දෙක සැසිවාර යන අතරේදී අසන හරස් ප්‍රශ්න මතින් හෝ දෙන උත්තර මතින් හෝ තමන්ට අතරවාදී ප්‍රශ්නයක් ඇති වුණොත් සභාවට ප්‍රශ්න කර ඉදිරිපත් කරන්නත් පුළුවන්. මේ දෙකට අමතරව සමහරට මේ ඉදිරිපත් කරන ප්‍රශ්නවලදී මට පුද්ගලිකව දැනගන්න හරස් ප්‍රශ්න අහන්න අවස්ථාවල් එනවා. ඒ කොයි වෙලාවක හෝ කමන්නේ තමන් ඉදිරිපත් වෙන්න කැමති නම් ප්‍රශ්න තියෙනවනම් මතක් කළ යුත්තක් තියෙනවනම් අපිට අත උසලා සංඥා කරන්න. එතකොට අපි ඒ සඳහා වෙන් කරලා තියෙන මයික්‍රොෆෝන් එක දෙනවා. එතකොට මේ මයික්‍රොෆෝන් එකට කතා කිරීමෙන් සභාවටම ඇහෙනවා වාර්තාගත වීමක් සිද්ධ වෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් කියන්නේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන එකයි. එතකොට ලිඛිත ප්‍රශ්න අපි උපාසක මහත්තයාට කියනවා කියවන්න කියලා. එතකොට ප්‍රශ්න පිළිතුරු දෙකම ලිඛිතව වාර්තාගත වෙන්න ලේසි. කවුරු හරි සභාවේ කතා කරොත් මයික් එක නැතුව ඒක වාර්තාගත වෙන්නේ නැහැ. එතකොට ඒ බණ අහන අය වාර්තාගත වෙච්ච බහන අය ප්‍රශ්න ඇහෙන්නේ නැතුව ලැබෙන උත්තර පිළිබඳව විපිලිසර වෙනවා. ඒක නිසා මම මේ මතක් කරන්නේ. ඒ වගේම මම ගිය පාර ඉල්ලීමක් කරා මේ දෙපැත්තේ තියෙන මේ මෙව දෙකම අයින් කරන්න කියලා නැත්තම් පිටියට හේත් වෙනවා කට්ටිය. දෙකම අයින් කරලා මැදට දාන්න. පෙලි පහක් දාන්න පිටි කිට්ටුවට තියන්න මේපා. ඒක ගිය පාර මම දැක්කා ඩිලා එළියල වල තියෙන ඔක්කොටම රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට නැත්නම් පිටියට හේත් වෙනවා. ඉතින් එතකොට බිත්තිජ ජරා වෙනවා. මගේ තිත ටිකක් නරක වෙනවා. ඉතින් ඒ නිසා මම කැමති මැදට කරන්න බිත්ති නැහැ කියලා හිතාගන්න. දෙපැත්ත මේවා මැදට කරන්න. එතකොට ඉඳ ගන්න හරියක් ඉඳ ගන්න. එතකොට දෙපැත්තේ යන්න තියන්න. එතකොට හොඳයි. ඒක නිසා මම ඉල්ලා හිටනවා රිට්‍රීට් ඕගනයිස් කරන පාර්සවෙන් කවුරුත් නැති වෙලාවක කරදරයක් නැති වෙලාවක රීඅරේන්ජ් කරන්න. ඇරේන්ජ් කරලා යන පාර දෙපැත්තෙන් තියන්න. මැද වාඩි වෙන්න තියන්න පුටුල ඉන්න කට්ටිය පුටුල වාඩි වෙච්චාවයි පිටි වලට කියන්න එපා ඒක මේ මේ රිට්‍රීට් එකට විතරක් විශේෂයෙන් දෙන වරප්‍රසාදයක්. හොඳයි මේක මතක් කරාට පස්සේ මම ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපේ සැසිවාරය ආරම්භ කිරීම. අවසරයි ස්වාමින් වහන්සේ ගෞරව ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව අලුතින්ම පුරුදු කරන ආදුනිකයෙකු ට මෙම වැඩසටහනින් ඊතා උසස් ඵල නෙලා ගැනීමට දිය හැකි උපදෙස් මොනවාදයි පාද නමස්කාර කොට දැන ගැනීමට කැමැති. නමෝ බුද්ධාය. ඔය එකනට දැන් දීලා තියෙන උපදෙස් ටික ලැබුණාද ඒක සීලේ සමාදන් වුණාද? කමඨහන් වාතාව ලැබුණාද? මේ වැඩමුළුව පිළිබඳ මූලික උපදෙස් ලැබිලා තියෙනවද කියන එක මම දැනගන්න කැමති මේ ලියුපු එක්කනට. දැන් මේ වෙනකොට ඒ ඒ සත්කාර තුන ලැබිච්ච කෙනෙක්ද මේ ලියන්නේ? ඒව ලැබිලා තියනවාද? සිල් සමාදන් වීමත් මූලික කමඨාන් උපදෙස් ලැබීමක් සහ විවස්ථාව ලැබිලා නැද්ද දැන්? හොඳයි අපි මේ ඒක යන්න හරිම ඒ උපදෙස් සත්කාර ලැබිලා නැද්ද තාම? ඒක නිසා අපිට ඒක තමයි ප්‍රශ්නේ. ඒකයි අපි ආපු ගාම දේශනා වහන්න සකස් කරනවා. ඒක තමයි මූලික උපදේශ පන්තිය. ඒක අහලා දැන් අපි සාකච්ඡා කරනවා ඇහුවට පස්සේ තියෙන ප්‍රශ්නේ නිසා මේක ඉවරුනට පස්සේ අහන්න සලසලා දෙයි වෙන කවුරු හරි ඉන්නවනම් ඒ වගේ වැඩමුළු සංවිධානයේට මතක් කරන්න එතකොට බණපටි අහන්න දෙයි ඇහෙච්චි කාට හරි අහපු කාට හරි දෙවෙනි සැරේ ඇහුවොත් හොඳයි කියලා තියෙනවනම් මං ඉල්ලා හිටනවා තරංගකට මතක් කරන්න. එතකොට ඒ කට්ටියට ආහන සකස් කරයි. මොකද අපි ගිය පාර රිට්‍රීට් එකේ යන දවසේ ওই ප්‍රශ්න ඇහුවා මගේ. අවසරයි සුවන්සිතෙන් අපිට ගෙදර යන්න හදනවා කමටහනක් දෙන්න බැරිද? ඒ කියන්නේ දවස් තුනේම මොකක්වත් වැඩක් වෙලා නැහැ. ඒක නම් මේ කට්ටිය නම් පමා වෙලා ඇවිල්ලානේ. ඒක තමන්ගේ දෝෂනේ. අදන දවස් තුනම ඉඳලා යනකොට අහනවා අනේ ස්වාමීන් වහන්සේ අපිට මූලික කමටහනක් දෙන්න බැරිද? ගෙදර ගිහිල්ලවත් භාවනා කරන්න මේ දවස් තුනම වැඩක් කළා නැහැ කියලා. ඒ නිසා පටන් ගන්නකොට උපදෙස් ලැබිලා නැහැ කියලා වාර්තා වෙන එක හොඳයි. ඒකත් අපේ පරිපාලනයේ මේ ඕගනයිසේෂන් එකේ දෝෂයක් නෙවෙයි. පමා වෙලා පැමිණීම නිසා නමුත් අපිට ඒක බනපටිය අහන්න සකස් කිරීමෙන් එතකොට සිල් සමාදන් වීම වෙලා තියෙනවා. ඔව් ඒක නිසා ඒක අපි හිතනවා ප්‍රමාණවත් වෙනවා කියලා ආධුනිකයෙකුට වැඩමුළුව වැඩසටහනකට ඇති වෙන තොරතුරු මූලිකකමටහන් තියනවා කියලා ඒක අහලා අපිට දැනුම් දෙන්න ඒකේ ඇති වෙනවද නැද්ද මදි වෙනවද කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමින් වහන්සේ ආදුනිකෙක්මි ආනාපාන සති භාවනාව කරගෙන යමි. හුස්ම රැල්ල හඳුනා ගැනීමට උත්සාහ ගත්තද හුස්ම වැටෙන ස්ථානය හරියටම නිශ්චිතව නොදැනේ. හුස්මද නොදැනේ. උදරයේ පිම්බීම හා හැකිලිම ප්‍රමාණවත් ලෙස දැනේ. ඒ පිළිබඳ ඔබ වහන්සේගේ කාරුණික ඕදන් ලැබේවා. තෙරුවන් සරණයි. ඔය තේ දැනෙන එකත් එක්ක ඉදිරියට යන්න ඒ මූලික බණපටියම සඳහන් කරලා තියෙනවා ආනපානෙම හෝ මේ කියන විදිහට පිම්බීම හැකිලිම නැති වුණත් තමයි ඉඳගෙන ඉඳගත්තර පස්සේ පරියන්කිට ගිහිල්ලා ඉඳගෙන ඉන්න බව දන්නවනම් එච්චරයි කමටහන්. ඒක දිනනනම් ඉඳගෙන ඉන්න බව දැනගෙන දිගට යන්න. එතකොට අර විදියට නොදැනෙන දේවල් ගැන කිසිසේත්ම විපස්සනා භාවනාවේදී ප්‍රශ්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනෙන දේ මොකද්ද කියලා විස්තර කරනවා නම් ඒක තමයි Tamanට උරුම දේ. ඒ නිසා අසවල් දේ දැනිය යුතුයි කියලා එකක් භවනාදී නෑ. මේක මම හිතනවා වැඩමුළුව ඉවර වෙනකම්ම උත්තර දෙන්න වෙන ප්‍රශ්නයක්. මොකද ගෙදරින් එනකොට හිතාන එනවා මෙන්න මේක ලැබෙන්න ඕනේ කියලා. ඒක ලැබෙන්නේ නෑ. භවනාදී කොහොමද ලැබෙන්නේ? මේ භවනාදී අපි ඉල්ලන්නේ පේන දේ කියන්න කියලා. ඒ නිසා මේ කෙනාට මම කැමැති දැනගන්න ඒ පිම්බෙන වෙලාව හැකිලෙන වෙලාව වශයෙන් උදරයේ චලන වාර කීයක් එනතන් තප්පර කීයක් එතන විනාඩි කීයක් දැක ගන්න පුළුවන්ද කියලා කැමැතිද සභාවට කියන්නේ. ඒ ඒ ප්‍රශ්නේ ලියපෙකන. මගේ ප්‍රශ්නේ උනේ Tamanට ආනපානෙ පේන්නේ පිම්බි මහැකිලින් පේනවා. වගේ පිම්බි මහැකිලි වාර කීයක් නැත්නම් තප්පර කීයක් නැත්නම් විනාඩි කීයක් පිම්බීම හැකිලිම දිහා බලන්න පුළුවන්කම තියනවාද කියලා. ඒක හොඳටම ප්‍රමාණවත් ආදුනිකයෙකුට අනිත් දවසේ වාඩි වෙනකොට සීලේ සමාදන් වෙච්ච එක සිහිපත් කරලා බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා කරන මට තප්පර 3ක් ඉඳ ලැබේවා කියලා උත්සාහ කරන්න. එතකොට ලේසි. දෙකක් ඉන්න එක තුනට යන්න පුළුවන්. අන්න එහෙම එම කරලා ටික ටික ටික ටික වැඩි කරන්න. එතකොට පිම්බීම හැකිලිම මේට වැඩිය හුරු පුරුදු දෙයක් බාටපත් වෙයි. ගරුතර ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාවේ යෙදෙන විට පාදයක් ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න සමාධි සිතින් යුතුව පැයක් පමණ කිරීමෙන් පසු පර්යංකයට පැමිණෙමි. පර්යංකයේදී ආනාපාන සති හුස්ම රැල්ලේ දිග කොට බව හා මුල මැද අග සිහියෙන් යුතුව කරමි. සක්මන් භාවනාවේ ඉහත ආකාරයට කිරීමෙන් පසු පරයන්කයට පැමිණ විනාඩි 15ක් පමණ යන විට මගේ කය සැහැල්ලුවට පැමිණ ආශ්වාස ප්‍රශ්වාස සියුම් වී සැහැල්ලුවක් දැනේ. පවතින කය ඇති බවත් සැහැල්ලු වූ සිතද මනසද කයද සැහැල්ලු වී නිදහස් වී පවතින බවක් දැනේ. කයද සැහැල්ලු බව දැනේ. සිතද සැහැල් සිතුවිලි සිතද සිතුවිලි වලට මිදී ඇත. මනසටද කිසිම ආරම්භයක් නොදැනි. ආරම්මණයක් නොදැනි. එහෙත් අවට ශබ්ද ඇසේ. මා ජීවත් වන බවද දැනේ. පැය භාගයකට අධික කාලයක් මා මේ தത്വයට පත්වන බව මට දැනේ. මාගේ වැරදි නිවැරදි කර භාවනා ශක්තිය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ මාර්ගෝපදේශය ලබා දෙනමින් ඉල්ලමි. මේක ඇත්තටම තමන්ට වැටෙන්නේ නැත්තම් ප්‍රශ්නයක්. තමන්ට වැටෙන්නේ නැත්තම් තැකයක්. තමන්ට වැටෙන්නේ නැත්තම් අනිශ්චිත භාවයක්. මේ විදිහට දිගටම කරගෙන යන්න අත්දැකීම් අධිකම තියෙන්නේ ක්‍රමේ හරි ඒ නිසා මේ ක්‍රමේ දිගට කරගෙන යන එක තමයි ආරක්ෂාකාරීව දෙන්න පුළුවන් උපදේශය. ගරුතර ස්වාමින් වහන්ස අවසරයි ආනාපාන සති භාවනාව කරගෙන යෑමේදී හුස්ම දැනීම නතර වී දම්පාට ආලෝකයක් තුලින් තද කහ පැහැ වර්ණ මතුවේ. පසුව ඒ සියල්ල නැති වී සුදු පැහැති පරිසරයක් තුල දිගටම සිටින බවක් හැඟෙනවා. ඉන්පසු කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ සඳහා උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මෙතකොට මේ මේ ආලෝක වර්ණ වෙනස් වෙමින් යනකොට හෝ නොවෙනස් වෙමින් යනකොට Tamanට ආනාපානෙ දැක් ගන්න පුළුවන්ද කියලා මම කැමැති දැනගන්න මේ ලියපෙකනාගෙන්. එතකොට නම් පුළුවන් පාර කියලා දෙන්න. ඒ වර්ණ දකින්නකොටම ආනාපානෙ පැත්තකට යනවද? වෙනස් වුණත් ස්ථිරව තිබ්බත් නැත්නම් මේ ASCII ආනාපාන සම්බන්ධතාවයේ නැත්නම් ඉඳගෙන ඉන්න කායට සම්බන්ධතාවය තාම තියෙනවද කියලා කිව්වොත් නම් ඊට ටික පිරිසුදු කරලා දෙන්න පුළුවන්. කැමැති දේ එළියපු එකන අත උසපුවාම හරි දැන් අපිට මයික් එක හරි ගියා. ඕන් කරලා දෙන්න ඈ. ආනාපානේ දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ආලෝකේ දම්පාර කහපාට පේනකොට ආනාපානෙ පේන්නේ ආලෝක විතරයි පේන්නේ. එහෙමයි. ඒතර තමන් ඉඳගෙන ඉන්න බව හිතගෙන නෙවෙයි ඇවිදින්න නෙවෙයි කියලා ඉඳගෙන ඉන්න බව වැටහීමක් තියෙනවා. එහෙමයි. ඒක දිගට තියෙන තාකල් මේ පේන ආලෝක වෙනස් වුණත් නොවෙනස් වුණත් ඒව ආගන්තුක වශයෙන් සලකනද තමන් අර පටන් ගන්නකොට ඉඳගත්ත ඉරියව්ව හෝ එහෙම නැත්නම් තමන් ඉදිරින් තියාගෙන යන ආනාපානිය දිගටම පවත්තන එකයි තියෙන්නේ. මේ මේ අතරමඟදී පේන ගොඩාක් ජවනිකා ඒ කිසිම ජවනිකාවකින් ඒව චලනයේ වුණත් වෙනස් වුණත් නොවුණත් ඒක පෙන්නද්දී හිත මූල කර්මස්ථානේ මේ වෙලාවේ බලනකොට ඉන්දියන ඉන්න ඉරියව්වෙන් කැඩෙන්නේ නැතුව පවත්වන්න පුළුවන් නම් භවණ ඉදිරියටමයි යන්නේ. ඒ නිසා කය දැනෙනවා නම් ආනපන දැනෙන්නේ නැත්නම් ඉඳිනවා කියලා හෝ හිඳගෙන ඉඳගෙන ඉන්නවා කියලා හෝ ඉන්නවා කියන මැරෙලා නැහැ කියන එක දෙක එකක් මෙනේ කරන්න කියලා. හිඳිනවා නැත්නම් ඉන්නවා කියලා. සැකයක් හෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙනෙහි කරලා ඒ ඉරියව්වේ හිත තියාගෙන පුළුවන් තරම් අවුල් කරගන්න නැතුව හිත සැක උපදවා ගන්න නැතුව දිගට පවත්වන එක තමයි කරන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමී ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී නිදිමත ගතිය මට තදින් ඇතිවේ. විශේෂයෙන්ම මෙවැනි භාවනා වැඩමුළුවකදී මුල් දින දෙක වැඩියෙන් දැනේ. ඊට පසු එය තුනී වී යයි. ඉන්පසු ඊතා හොඳින් භාවනාව වරන් ඇතුලේ ආනාපාන සතිය කර ගැනීමට පුළුවන් වේ. මේ නිදිමත ගතිය ගැන ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. පෙරුවන් සරණයි. භාවනා පටන් ගන්න තුන්වෙනි දවසේ ඒකට හරනේ. එක දෙකේනේ නිදිමත එන්නේ තුන්වෙනි දවසේ පටන් ගත්තාම හරි. අද දාගන්න මේ 1900 ඔක්තෝබර් මාසේ 31 කියලා දිනේ තී තියාගන්න. ඒක තුන්වෙනි දවසේ තෙල්ල යන්න බාවනා. ඒක කිසිම කෙලෙසයක් දැනගෙන යනවා නම් ගණන් ගන්න දෙයක් නැහැ. මන්ට පළවෙනි දවස් දෙකේ නිදිමත එනවා කියලා දැනගෙන යන්න ආදෙන් ප්‍රශ්නයක් නැහැ. තමන් දන්නවා දවස් දෙක තුනකට පස්සේ නැවත නිදිමත නැත් තැනකට යනවා. ඒ නිසා මේ නිදිමත එන වෙලාවේදී ලෑස්ති වෙලාම යන්න. ගිහලා බලන්න මේ කොහොමද පටන් ගන්න කොහොමද මැද කොහොමද අග කියලා. ඒ නිසා Tamange හිතේ විශ්වාසය තියෙන බව හොඳටම පේනවා මේකේ. පළවෙනි දවසේ දෙකේ මේ වගේ ඕල්මන් තියෙනවා. ඒකට පිළියන්නේ නැහැ. ඕනම කුඹුරු වැඩ කරන මිනිස්සුෙන් අහන්න පළවෙනි දවසේ දෙකේ කුඹුරට බහිනකොට ඉති වෙනිවැල්කට තම්බලා බොන්න ඕනේ. දවස් තුනක් ගියට පස්සේ ඔය ගාණක් නැහැ. ආමි ට්‍රේනින් එකට ගිය කෙනෙක්ගෙන් අහන්න පළවෙනි දවස් තුනේ පුදුමාකාර අමාරුයි. තුන්වෙනි දවසේ ඉඳලා නැහැ. ඒවට පිළියන්නේ නැහැ. ඒකට කරන්න තියෙන්නේ මේක දැනගෙන ඉදිරියට යන්න ඕනේ මේ පළවෙනි දවසේ. මේ දෙවෙනි දවසේ ආ ඊට පස්සේ නැති වෙනවා. මේකට ලෑස්ති වෙලා ගියොත් මේ පළවෙනි දවසේ එනවමයි මේ නිදිමත හෝ ගොවිතැන්පත් කරනවා නම් ලෙඩ කියලා ඉතින් ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක ලෙඩකුත් නෙවෙයි ඒක. අන්න ඒ වගේ දන් කාරණා ටික තමන්ගේම අත්දැකීම් ටික තමන්ටම ආදර්ශයක් වෙන විදිහට කරගෙන යන එකයි තියෙන්නේ. මේකට විශේෂයෙන් කලබල වෙන්න එපා. වෙල්පුර සක්මන් කරන එක තමයි ඉතින් දාල සාමාන්‍ය උපදේශකර දෙන්නේ පළවෙනි වද්දකේ ටිකක් වැඩිපුර වෙන්න සක්මන් කළා සක්මණෙන් කෙලින්ම ඇවිල්ලා පාඩි වෙන්න වෙන තැන් වලට හිත දාන්න නැතුව ඒකල ලෑස්ති වෙලා භාවනා කරන පරියන්කේදී මට නිදිමත එනවා එන්නකොටම අල්ල ගන්නම් කියලා ඒකට වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ගරුතර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල පමණක් නොව සියල්ල නොදෙනී යන අවස්ථාවක් ඇතිවේ. මෙය සමාධිමත් බව හෝ නිින්ද යාමක්ද නොවේ. විනාඩි කිහිපයකදී කිසිම සිතුවිල්ලක් නැතිව ගොස් නැවත සිත අරමුණට නැගේ. මේ හිස් බව නිතර ඇතිවීම නිසා යම් උදාසීන බවක් ඇතිවිය. මේ తත්වය අසන්නට කල්යාණ මිත්‍රයෙකුද නැති බැවින් භාවනාවට ඇති ඇල්මද අඩුවින. මෙය පහදා දෙනමෙන් දෙපා නැමද ඉල්ලමි. එතකොට මේ කෙනාගේ මම අහන්න කැමති තමන්ට වඩාම භාවනා සතිය හොඳයි කියලා හිතෙන්නේ නැත්තම් සතිය ක්‍රියාත්මක වෙන අරමුණක් ඇති පිටදීද නැත්තම් අරමුණක් නැතුව හිතන්න ගිය වෙලාවේදී කියලා මට ප්‍රශ්නට උත්තර ලැබෙනවනම් මට ලේසි මේක විග්‍රහ කරන්න. අරමුණක් තියෙද්දී සතිය පිටවෙනවා නම් හොඳයි කියලා හිතනවා. ගොඩක් කලාවට සමතයට වඩා මට අම කිසි කරුණක් සම්මර්ෂණය කරමින් ඉන්නකොට ගොඩක් වෙලා ඒ තුළ ඉඳලා භවනාවේ යෙදෙන්න පුළුවන්. සමථයේදී සිත කය දෙකම නැතුව හිස් පහක් වෙලා මට මමත් නොදැනි බොහෝ වෙලාවක් ඉන්නවා. ආපහු මයිකේ කියන එක ඇහෙනවද තමන්ද? තමන් කතා කරන එක මයිකෙන් ඇහෙනවද? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ කියන්නේ අරමුණක් තියෙන එක අරමුණක් නැතුව ඉන්නවට වැඩිය හොඳයි කියන එක තමයි උත්තරේ වෙන්නේ. එහෙමයි ස්වාමී. ඉතින් බුදුචානන්සේ කියනවා අරමුණක් කියලා කියන්නේ කෙලෙසයක් කියලා. ඒ නිසා අපි මනාපේ කෙලෙස් වලට කියලා දුවට මතක දැන භාවනාවේ නික්ලේශිතන ගෙනිච්චට අපි එකට වෛර කරනවා අපිට ඕන කරන්නේ කෙලෙස්. ඉතින් ඊට පස්සේ දිග ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ කම්මැලි වෙනවා, නීරස වෙනවා, භාවන දමලා ගහලා යන්න හිතෙනවා. ඒ මොකද අපි ඒ තරම් කෙලෙස් වලට කැමති. ඒ නිසා බුදුචානන්සේ අඟුත්තර නිකායේ සඳහන් කරනවා සාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා නො අනාරම්මනා. අනේ උපදින තා කෙලෙස් උපදින්නේ ආරම්භණයක් ඇතුවයි නැතුව නෙවෙයි. ඒ නිසායි ආරම්භණය ගෙවිනවා කියන්නේ කෙලෙස්. ඉතින් අපි කියනවා ගෙවිච්චාම කම්මැලි කියලා. ගෙවිච්චාම පාළුයි කියලා එපා වෙනවා කියනවා. කල්යාණ මිත්‍රෙක් නැහැ කියනවා අහගන්න. ප්‍රශ්නේ තියෙන්නේ අපි කෙලෙස් වලට කැමති, සම්මර්ෂණයට කැමති, සනාරම්මණයට කැමති, සනිමිත්තට කැමති, සවේදනා කැමති, සසඤ්ඤා කැමති, සසංකාර කැමති, සවිඥාන කැමති. අනිදස්සන අනිමිත්ත අවේදනා අසඤ්ඤා අසංස්කාර අවිඥාන එනකොට පාළුයි කම්මැලි කියන. ඉතින් නිවනට තමයි ඔය බණින්නේ. ඒ ලැබිච්ච නිවනට භාවනා හොඳ නිසා නිවනක් ලැබිලා තියෙනවා. ඒ නිවනට බයි. ඉතින් ඒක නිසා අපිම මේ ස්තෝත්‍ර ගායනා කරලා එන්න කියන නිවනට කම්මැලි වීම තමයි ප්‍රධානම අවිද්‍යාව. ඉතින් අපි කමඨාන් සුද්ධ කරන්නේ ඒකට තමයි. ඒ නිසා අනිත් දවසේ මතක තියාගෙන යන්න මේ අනාරම්මනව එන එක තමයි නිවනට පෙර නිමිත්ත. ඒකටමත් අකමැති වෙලා සම්මර්ෂයට කැමැති කෙලස් නැත්නම් අරමුණට කැමැති කියලා කියන්නේ මේ තමයි පෘථග්ජන හිතේ හැටි. ඒකට නිවන පෙන්වාට ඒක පයින් ගන්න. කෙලෙසයක් එනකොට ආස කරනවා. අපි මේ දෙකල් සංසාර ගියේ ඒකේ. ඒ නිසා දැන් අපි තේරුම් අරගෙන යම් බලන්න පරිේශන මට්ටමකින් මේ අරමුණු නැති එක වඩා පිවිතුරුයි වඩා නිර්මලයි වඩා ക്ഷേම භූමියක් බය නැති තැනක් අරමුණක් කියලා කියන්නේ බයක් කෙලෙසයක් මාරෙක් අකුසලයක් කියලා හිතාගෙන ගිහිල්ලා පුළුවන් තරම් කෙලස් ගෙවීම අරමුණ ගෙවීම මාර්ගයෙන් කරනවා කියලා ගත්තොත් අන්න ඒකට යෝනිසමංස්කාරය කියන නිසා අනිද්දාසි භාවනා කරනකොට බලන්න අන්න එවැනි මානසික වාතාවරණයක් ඇතුව ලෑස්ති වෙලා ගියොත් පුද්ගලයෙකුත් වෙනසක් වෙනවා පෞරුෂත්වෙත් වෙනසක් වෙනවා භාවනාත් වෙනසක් වෙනවා ඒ නිසා මෙතන සුතමේ ඥානෙ මධිකමේ අඩුව තියෙන්නේ ඒක සඳහා තයි මම ඔය සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරපු සනිමිත්ත වර්ගයේ සූත්‍ර ටික උද්දුත කරලා ගත්තේ ඒක අංගුත්තර නිකාය ඒකක නිපාතේ තියෙනවා කියවලා බලන්න එතකොට මේ සරුවච්චන් වහන්සේ කොච්චර දුරට අවුරුදු 2600ක් ඉස්සලා පහර වෙලා අපිට දෙන ක්‍රමේ 100ක් හරියි නමුත් අපි ප්‍රතිඵලවලට වෛර කරනවා. ඒ වෛර කරන තාක්කල් අපිට බීතිකා රෝග එනවා. අපිට කරප්පන් එනවා. අපිට ඇලර්ජික් රියැක්ෂන්ස් එනවා. අපිට වමනේට ඔක්කාරයට යන වගේ පේනවා. ඒ නිසා අපි මේ කෙලෙස් සහ නිකෙලෙස් දෙක සුත්තමේ වශයෙන් සාකච්ඡාමේ වශයෙන් තේරුම් ගන්නත් ඕනේ. තේරුම් ගත්තටම ලේසිත් නැහැ. ඒ චේති භාවනා කරලා කරලා කරලා අර පරණ මෝඩ අදහස් අයින් කරලා අනාරම්මන අනිමිත්ත සතියට හිත උහුරු කරගන්න බලමු. එහෙමයි ස්වාමීනි. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම අද දින පරයන්කේ සිටින විටදී ආරම්භයේදී සිත විසිරුණු බව දැනුනි. නමුත් එම සිටිවිලි වලට එන්නටදී පසුව හුස්ම රැල්ල දෙස බලා සිටින විට ටික වේලාවකට පසුව ජල බඳුනකට සියුම් චලනයක් කළ විට ජලය සෙලවෙන ආකාරයට චලනය වන මා චලනය වෙනවා මෙන් දිස්විය. එම අවස්ථාවේදී පෙර තිබූ ශරීරයේ වේදනාද දැනුනේ නැත. පසුව මම පරයන්ක පරයන්ක ඉරියව්ව දෙස බලන විට යම් යම් ස්ථාන ස්පර්ශය දැනුණ දැනුණද වම් අත් වම් අත්ල දකුණු අත්ල සමග ස්පර්ශ නොමැති බව දැනුනි. නමුත් අත චලනයක නමුත් අත චලනය කර බැලූ විට එය ස්පර්ශ වී තිබුණි. ඔබ වහන්සේට උතුම් මාර්ගඵල අවබෝධ කරගෙන මෙම සංසාරයෙන් එතර වීමට මෙම පින හේතු වේවා නිරෝගී සම්පන්නිය ලැබේවා. මේකේ ප්‍රශ්නයක් වශයෙන් නෙමෙයි මේ තොරතුරු ඉදිරිපත් වීමක් කරලා තියෙන්නේ කාරණා දෙකක් පිළිබඳව සතුට ප්‍රකාශ කරන්න පුළුවන් ඒ වගේ හිතවිලි ආවත් එකයි යම් යම් කොටස් නොදැනෙනවා හෝ වැඩියෙන් දැනනවා දයින්කොට අර ඉන්න ඉරියව්වට හිත දාලා පරීක්ෂා කරන පරීක්ෂාව දන්න කෙනාට කවදාකවත් සැකයක් එන්නේ නැහැ. ඉතින් ඒක පරීක්ෂා කරලා තියෙනවා. නමුත් ඒක එච්චර උද්දීපනය කරලා ලියවිලා නැහැ. නමුත් කියලා තියෙන රචනය ඒක ලියවිලා තියෙනවා. මොන ප්‍රශ්නයක් ආවත් Taman ඉන්න ඉරියවට හිත දාන්න පුළුවන් නම් ඒ ඉරියව්වේ ප්‍රත්‍යක්ෂණය වෙනකොට උරගා බලනකොට සැක දුර වෙනවා. ඉතින් ඒක කාටත් හොඳ ආදර්ශයක් කියලා මම මතක් කරන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව දිගටම වැඩිීමේදී 1 හුස්ම ඊතා සිහින් වී නොදැනී යන අවස්ථාවකට පත්වෙමි. ඊතා සැපවත්ය සමාධිය යනු ඒ අවස්ථාවද 2 එසේ නොදැනී ගිය විට ඉන්පසු අප කල යුත්තේ කුමක්ද? මේ කෙනාගෙමුත් මම අහන්න කැමතියි. තමන්ගේ අගේ ආඩම්බරයන් මට්ටම් වල හැටියට බලනකොට ආනපනේ ගුරුසු වෙලාවේද සතිය හොඳයි කියලා හිතෙන්නේ සියුම් වෙලාවේද සතිය හොඳයි කියලා කියන්නේ නැත්නම් අතිසූක්ෂමකව සූක්ෂම වශයෙන් ආනපනේ ගෙවිලා ගියාට පස්සේද තමන්ගේ අගේ හැටියට බලනකොට ආනපානේ වඩා හොඳයි කියන්නේ කියන කාරණාව මට වැදගත් වෙනවා මේ ප්‍රශ්නට උත්තරේ දෙන්න. එළියපෙකන කැමතිද? ස්වාමීන් වහන්සේ ආයසරකේ ප්‍රශ්න අහන්න මගේ. ආනපානේ ගොරෝසු වෙලාවේදී ආනපාන සතියද වඩා හොඳ. සියුම් වෙච්ච වෙලාවේ ආනපාන සතිය හොඳ. නැත්නම් හොඳටම නොදෙනී ගිය වෙලාවේදී සතිය හොඳටම තියෙන ආනපානේ මත. හොඳටම නොදෙනී ගිය වෙලාවේ ඔව් එතට හොඳටම නැතෙන් ගියාම සඳහා ඒතකොට තමන් උත්සාහ කරලා තියෙනවා. එතෙන් ගිහිල්ලා තියෙනවා. එතෙන් ගියාට පස්සේ ඉන් එහාට යන්න හදන්නේ මේ නොදැනී ගිය தത്വයට කරන අව탁සේරුවක් නිග්‍රහයක් කියලා හිතෙන්නේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ දැන් මේ හුස්ම රැල්ල හොඳටම සීන් වෙලා ගිහිල්ලා ඊට පස්සේ හරිම සැපවත් ඊට පස්සේ මොකුත් දැනෙන්නේ නැති වගේ தත්ත්වයට වගේ යන සූක්ෂම වගේ தත්ත්වයකට යනවා. මේ එතනින් එහාට අපි ආනාපාන සතිය තව දිගටම ආයේ හුස්ම රැල්ලටම හිත ගන්න ඕනේද කියන එක තමයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ. නෑ. එතකොට ඒ ඉස්සරදීව උත්තරත් එක ගැලපෙන්නේ ගැලපෙන්නේ නෑ. මොකද ඉස්සලා කිව්වා ගොරෝසෝ සියුම් හෝ දැනෙනවට වැඩි හොඳයි නොදැනෙන එක. ආයෙසර ගොරෝසෝ සියුම් තත්ත්වර ගන්න ඕනේද කියන එක ඉස්සලා ප්‍රකාශයත් එක්ක හරස් යනවනේ. ආයෙතර කවුල් කරගන්න වෙයි හදන්නේ එහෙම වුණොත් එහෙම. ස්වාමීන් වහන්සේ සූක්ෂම தත්ත්වෙම ඉන්න එකද හොඳ එතකොට? මම ඒක මේ හේතු ගන්නට හදන්නේ. ඒකයි මම ඉස්සලාම වෙවේ තමන්ගේ වට්ටම් වල හැටි බලන්න ගොරෝසු ආනාපාන තියනද සතිය හොඳ. මධ්‍යස්ථ වශයෙන් පේනකොට සතිය හොඳ. සූක්ෂම අවස්ථාවේ නැත්නම් නොපේන. ඒකට මට උත්තරේ හම්නේ සූක්ෂම වෙලා හොඳයි. ඉතින් ඒක ගියාට පස්සේ තවත් එහාට යන්න ඉස්සලා මේක තහවුරු කරගන්න එපයි අපි. මේක තහවුරු කරගන්න බැරි මෙහෙම තියෙද්දි සැකේනවා. මෙහෙම තියෙද්දි අනිශ්චිතතාව මතුවෙනවා. මෙහෙම තියෙද්දිත් බය මතුවෙනවා. ඒ කියන්නේ අත්දැකීම් මදිකමයි. මේක හොඳට හුරු වෙන්න අරින්න අර මේ අරමුණ තියෙනකොට කෙලෙස් අරමුණ ගෙවෙනවා කියන්නේ කෙලෙස් ගෙවෙනවා. කෙලෙස් ගෙවුනට පස්සේ අපේ හිත කෙලෙස් නැතිකම ප්‍රශ්නයක් කරගන්න. ඊගාට මොකද කරන්න ඕනේ? ඒ මොකක්වත් ඕනේ අර කියන්න තියෙන දැන් මේක හොඳ නම් මේ අලුත් తත්වේ. නික අරමුණක් නැති අර නිමිත්තක් නැති මේ තියෙන తත්වෙට කොච්චර වෙලා හුරු වෙන්න පුළුවන්ද? මේක මට සිද්ධි කරගන්න පුළුවන්ද කියලා දැනට කොච්චර වෙලා හිටියයි කියලාද මතක වශයෙන් කියනවනම් එහෙම අරමුණ නැතුව කොච්චර වෙලා වගේ ගත කරලා තියෙනවා වගේද මතක තියෙන්නේ. පැය භාගයක් විතරලත් ඉන්න පුළුවන්. ගොඩක් වෙලා ඉන්න පුළුවන්. තව යන්න. තව දිගට යන්න. ඒකේ මට්ටම් තුනක් විතර තියෙනවා කියලා මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. අවමේ විනාඩි 45ක් මධ්‍යස්ථ වෙනකොට පැය එකහමාරක් හොඳටම ගියොත් පැය දෙකහමාරක් පන්න දෙක තුන ඉන්න පුළුවන්. ඒක ඒ තරම් හුරු කරගන්න ඕනේ. හුරු කෙරුවට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මම හිතුව අරමුණ තියනට වැඩිය අරමුණ සියුම් වෙන එක හොඳයි. සියුම් එකට වැඩිය හොඳයි නැති වෙන එක හොඳයි කියලා මම අර කියපු කාරණාව ඇත්තද නැත්තද කියලා උරගා බලන්න පුළුවන් වෙන්නේ වැඩි වෙලා හිටියොත්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්කේ පරයන්කේදී ආනාපාන සතිය සතියේ යෙදෙමි. යෙදීමේදී එක සමහර විට හුස්ම රැල්ලේ හිත හොඳින් රැඳී සිටියේදී මට නිින්ද යාම වරහන් ඇතුලේ semi sleep වගේ දැනේ. මේ අවස්ථාවේ මම නිින්ද ගොස්ද භාවනා වේද යන්න පහදා දෙන්න. දෙක තව සමහර අවස්ථාවලදී හුස්ම රැල්ලේ සිත පැවතෙන බව දැනුණත් ලාවට සිතුවිලි එහා මෙහා යන බව දැනේ. නමුත් හුස්ම සිත හොඳින් පවතී. මෙයද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. 3. හුස්ම පමණක් දැනි මුළු ශරීරයම සැහැල්ලු වී සැපදායක වීම භාවනාවේ කිනම් අවස්ථාවක්ද පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔව් ඉස්සල්ලා එකේ කියලා තියෙන්නේ මේ අඩනින්දකට වගේ යන මට්ටමක් තියෙනවා කියලා. ඉතින් මම දැන් කැමැති දැනගන්න අඩබින්දක ඉන්නකොට දන්නවද අඩනින්ද හිටියයි කියලා යන්න ඉස්සෙල්ලා දන්නවද නැත්නම් අඩනින්දෙන් නැගිටට පස්සේද මේක දැනගන්නේ කියන කාරණාව මට ඕනේ මේ විස්තර විභාග කිරීම සඳහා. ස්වාමීන් වහන්සේ දඩනින්ද කියන භාවනාව කරන අතරතුරම මට දැනෙනවා නිකන් මගේ ඔළුව යනවා වගේ හිම දැනීමක් දැනෙන්නේ. ඒ වුණාට මගේ හිත හුස්ම රැල්ල තියෙන බවත් ඒ වෙලාවේ දැනෙනවා මට. ඔය එතකොට හුස්ම රැල්ල දැනෙන්නේ පටන් ගන්නකොට වැඩිය සියුම්මද ගොරෝසුවද නැත්නම් හුස්ම රැල්ල ගෙවෙමින් පවතිමින්ද තියෙන්නේ මෝරමින්? සාමාන්‍යයෙන් මගේ හුස්ම රැල්ල මද වශයෙන් මැද මැද තත්ත්වයක තියෙන මට ගොරෝසුමත් දැනෙන්නේ නැහැ. සියුම් වෙලාම ගිහිල්ලත් නැතුව මැද තත්ත්වක තියෙනකොට තමයි ඒ වගේ ඒ නිසා එතෙන්දී එච්චරම අඩනින්දක තත්ත්වයක් නැහැ හොඳට සතිය තියෙනවයි කියන්නේ ඒ නිසා මතක තියාගන්න යම් වෙලාවක අරමුණකට හිත වැටලා ආනපන වෙන්න ඕනම අරමුණට හිත වැටලා ටික වේලාවක් අරමුණ හුරු වෙන්න පටන් ගන්නකොට අරමුණේ හෝ බාහිර අරමුණ වල තියෙන රාගය විරාග වෙන්න පටන් ගන්නවා රංජනය විරංජනය වෙන්න පටන් අර ගන්නවා රසවින්දනීය නිබ්බිදාවකට යනවා ඒ නිබ්බිදාට යනකොට අපේ හිත බුද්ධම කැළඹිල්ලක් කැළඹෙනවා මේක නිින්දක් වෙන්නේ නැති මේක භාවනා වැරදිලා වෙන්නේ නැති මේක සතිය නැතිලා වෙන්නේ නැති මේක සමාධිය නැතිලා වෙන්නේ නැති කියලා ඒ යන භාවනාවට බාධා කරන එක තමයි හිතවිලි හිත හිත හිතවිලි හිතෙන් කරන්නේ ඒක නිසා මේකට අනිත් දවසෙත් යනකොට බලන්න අරමුණේ ටික වේලාවක් හිටියොත් අරමුණෙත් යම් යම් වෙනස්කම් වෙනවා ඒ වෙනස්කම් වෙන අතර මේ නිින්දක් වගේ එකක් ඇවිල්ලා ඇත්තටම නිින්දක් නෙවෙයි ඔච්චර කට උතර දෙන්න බෑ නිින්දක් නම් ඒක නිසා අනිත් දවසේ ඒකට ලෑස්තිලා යන්න අරමුණ දිගේ වැඩි වෙලාවක් මුණට මුණ දාලා හිටියොත් මේකට එනවා. ඒතිෙදි අරමුණ පේනවා. ඒ නිසා මේක නිින්දක් නෙවෙයි. මේ හිතේ තියෙන කෙලස් බරිත හිත භාවනා මාර්ගයට කරන අනදරයක්, කරදරයක්. ඒ නිසා මේක දැනගෙන ගියොත් Taman ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. අරමුණ තවත් සියුම් වෙයි. නිදිමත ගතිය තවත් වැඩි වෙයි වැඩි වෙනා වගේ පෙනෙයි නමුත් Tamanට ඒකටත් සතියෙන් කියන්න පුළුවන් වෙයි මෙන්න මෙහෙමයි ඉදිරියට යන්න කියලා නිසා මේ වෙලාවේදී නින්දකට වගේ පරිසරය සකස් කරද්දී නින්දට යන වෙනකොට පිබිදෙනවයි කියලා එකක් තියෙනවා ප්‍රබුද්ධ වෙනවයි කියන යාර තමයි බුදුන් කියලා කියන්නේ. මේ වගේ වෙලාවට නින්දට යනවා කියන එක තමයි කාට සිද්ධ වෙන්නේ. ඒකයි අවුරුදු 50 70 80 පෙන්නට පස්සේ කොයි වෙලාවෙත් කට්ටිය බුදි. මොකද රූප පේන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගන්ධ රස නැහැ, නිදි. ඉතින් ඊට පස්සේ මෝමුහ දශකයට යනවා. නැගිට ගන්න බැරි වෙනවා. නමුත් ඒකට කල්යතු භාවනා කරලා මේ වෙලාවේදී මේ ඇතිවිචි තත්ත්වයට අවදි වෙන්න පුළුවන් නම් ඒක නිකන් හම්බ වෙන්නේ නැහැ. භාවනා කරලම ලැබෙන දැන් මේ 60 වෙන්න ඉස්සෙල්ලා 70 වෙන්න ඉස්සෙල්ලා දැන් මේක කරලා බලන්න. ඕනෙම අරමුණක හිත තිබ්බොත් රාගේ විනෝඩ විරාගේ මත වෙනවා. රංජන විනෝඩ විරංජනේ මත වෙනවා. රසවින්දන විනෝඩ නිබ්බිදා මත වෙනවා. අපි මේ නිබ්බිදාවට වෛර කරනවා. අපි නිබිදාට පුදුමාකාර විදිහට අකුල් හෙලනවා. ඒකයි මෙච්චර කල් සංසාරේ අපි හැසිරුනේ. දැන් අපි ක්ලාස්ලා යන එකයි තියෙන්නේ. ක්ලාස්ලා ගියාම තමයි තේරෙයි දෝනාවක බහිනා වගේ. එහෙම නැත්නම් මූදේ ගැඹුරකට කිඹිදෙන්නා වගේ ගැඹුරකට යනවා යනකොට කලවර කලකොල වෙන හැටි බය වෙන හැටි අසහනයටපත් වෙන හැටි සැක පහල කරන හැටි මෙන්න මේ ටිකට තමයි කෙලස් කියන්නේ. ඒකට එන්න දීලම බලන්න ඕනේ. හරි පාරේ යනකොට අනිවාර්යයෙන්ම කෙලස් ඇවිස්සෙනවා. ඒකට වෙන්න ඇරලා කෙලස් දිහා බලන්න. බලන්න මේ අඩනින්ද අවස්ථාව හොඳම පරිශන අවස්ථාවක්. එතකොට අන්තිමට අහලා තිනවා ඒ වගේ හිත සාන්තිගත වෙච්චාම මොකද්ද தત્වේ කියලා. ඒකට අපිට නම්වනම් කියන්න ඕන කමක් නැහැ. තමන් ප්‍රතිපදාවේදී ඉන්නේ කියන එක සාතික කරගන්න එන්නේ එන්නේ කෙලස් අඩු වෙනවද කියන එක සාතික කරගන්න. නමක් mm. දීප ගමන් එතන හිර වෙනවා අපි. මොනම නමක්වත් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ මැදට අහලා තිබුණ මොකද්ද ප්‍රශ්නේ? ටක්සිතුවිලි යනවා කියන්නේ. හිතවිලි ලාමකෝ දැන්නවා ආනපනතියේදී. ඔකේ අනිත් පැත්තත් තියේ හොඳටම හිතවිලි තියෙනවා. හිතවිලි ඇසේ ආනපන පෙදෙනවා. හොඳටම කියන දේ මම හිතනවා. හිතවිලි වලින් බහුල නමුත් මේ වගේ යෝගාචරයට දැනගන්න පුළුවන් ආනාපාන කරනකොට පිටිපස්සේ මේ ඒවට කියන්නේ මේ තේරුමක් නැති හිතවිලි වගේ. ලාභකට දඟලනවා. නමුත් ආනපානෙ ඉන්න. තව mm. වෙලාවක ඒ හොඳටම හිතවිලි දඟලනවා. ඒ අතරමැද ආනපානෙ තියෙනවා. එතකොට ඒ ආනපානෙ මෙතන තියෙන හිතවිලි ඈත් වෙලා ආනපානෙ ලඟ වෙලා. තව වෙලාවක තියෙ හිතවිලි ලඟ වෙලා ආනපානෙ ඈත් වෙලා. ඉතින් මේ දෙකම දකින්න කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා ආනපානෙ ළඟ අවස්ථාව සහ දුර අවස්ථාව. මේක ළඟ අවස්ථාව කියලා ගන්න. එතකොට ඈතින් හිතවිලි තියෙනවා. ආය වෙලාවක ඒ ළඟ හිතවිලි තියෙනවා. හිතවිලි ඇසින් ඈතින් ආනපානෙ පේනවා. ඉතින් ඒ ඔක්කොම අපි සංසන්දනාත්මකව සාපේක්ෂව දැනගන්න ඕනේ මේ තියෙන එක විශ්වාසයක් ඇති කරන දිගට කරලා මේකේ අනිත් පැත්ත පෙරළුණාට පස්සෙත් ඉතිවිලි හොඳටම තියදී ආනාපාන ලාවට පේන අවස්ථාවල් දක්වා අපි දිගට කරගෙන යන්න ඕනේ ඒක සඳහා යන පාර හරි නමුත් අත්දැකීම් අධිකම තියෙනවා මේක දිගට කරන්න එතකොට ඔය ඔය මේ ඔය අහපු ප්‍රශ්න තුනේ අනිත් පැති ඒකේ සාපේක්ෂව අනිත් පැති ටිකක් දකිනකොට Tamanටම සහතිකයක් හම්බ වෙනවා නැත්නම් විශ්වාසයක් පහළ වෙනවා. මේක ප්‍රත්‍යක්ෂයක් අස්පනා පිට දෙයක් මායාවක් මුලාවක් නෙවෙයි කියලා. ගරු ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම කිරීම උඩට ගිය සුලන් රැල්ල නැවත ආපසු එන විට පැමිණේ උඩට විහිදී ගොසින් ආපසු ඇද හැලෙනවා වගේ මට දැනේ. මේ සුලන් රැල්ල එතනට එනවත් එක්කම නැති වී යනවාසේ දැනේ. නැවතත් ඒ විදිහටම ඒ සුලන් රැල්ල ඒ විදිහටම ගමන් කරයි. මම හිතනවා ඒ හුලං රැල්ල ඇති වෙලා නැති වෙලා යනවා නේද කියලා. මට හිතෙනවා මේ කයේ සුලං රැල්ල හිතෙන් දකිමින් ගමන් කරනවාය කියා. ස්වාමින් වහන්ස මට ඒ සම්බන්ධව පහදා දෙනමෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ ඒකේ Tamanට හිතන දේවල් උනාට කමක් නෑ ප්‍රශ්නයක් නෑ. මේ විදිහට හුස්ම රැලි කීයක් එහෙම නැත්නම් බිම්බීම හැකිරීම රැලි වාර කීයක් බලන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ දීපේකනා කැමැතිද කියන්න Tamanට මේ වගේ ඇති වෙන සිද්ධි දැක දැක ආස්වාස් පිම්බි බැකිලිම දැක දැක හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්කම තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ඒක මං හිතන හැටියට මට පැය භාගයක් විතර කළ හැකි වෙන අර අමතර අරමුණු වෙන්නේ නැතුව. එහෙනම් පැය භාගයක් විතර බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඔව් ඒ. එතකොට ඒ බලාගෙන ඉන්නකොට ඔය තියෙන විදියටමද නැත්නම් මේක ලොකු වෙනවා වගේ පේනවද පුංචි වෙනවා වගේ පේනවද රුචි වෙනවා වගේ පේනවද අරුචි වෙනවා වගේ පේනවද පැය භාගයක් යනකොට මොකද වෙන්නේ හුස්ම රටේ එක විදියටම තියෙනවද වෙනස් වෙනවා ඒ කියන්නේ අර ඉහළට එන හුස්ම රැල්ල එන්නේ කතා කරන්නේ මයික් මයික් එකට කතා කරා මයික් එකට කියලා කතා කරා කියන්නේ ඒ හුස්ම රැල්ල ඉහළට ගිහිල්ලා ආයේ එකම පල්ලෙහාට එනවනේ ඒ ඇවිල්ලා නැවතත් ඒකම ආයෙත් යනවා ඔව් ඒක තව භාගයක් පේන එක තවත් දුරට මේක ඇති වෙනව නැති වෙනව අනිච්ච දුක්ඛ මොකක්වත් නැතුව තව වැඩි වේලාවක් හුස්ම දිහාම බලාගෙන ඉඳීම සඳහා තමයි අපි මුල් දවස් දෙක තුනේ මහන්සි වෙන්නේ. ඒතකොට බලන්න බලාගෙන ඉන්නකොට විනාඩි 5න් 10න් 15න් 20න් මොනවාද හුස්ම රැල්ලට වෙන්නේ? වැටුනොත්, කැඩුනොත්, හුස්ම රැල්ලෙන් හිත පිට ගියොත් නැවතත් හුස්ම රැල්ලම තියලා වැඩි වේලාවක් හුස්ම ඇසුරු කරන්න දෙන්න ඒකල බලන්න පැය භාගයක් හමාර පිම්බි මැකිලි මැසුරු කරත් කමන්නේ හුස්ම ඇසුරු කරත් කමන්නේ බලාන බලාන ඉන්නකොට මොකද මේකට වෙන්නේ? හුස්මට මොකද වෙන්නේ කියලා බලනවා මිසක් මේක මෙහෙම වෙනව ඇති කියලා හිතන්න යන්න එපා. හිතන හිතෙනවා ඒකට කරන්න දෙයක් නැහැ. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. හුස්ම දිහා වැඩි වේලාවක් බලානින්න එකයි බලන්ඩ මේකේ තියෙන විදියට හුස්ම ගන්නකොට ඉහළට යනවා ඉවර වෙනකොට පහළට වැටෙනවා වගේ කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනසක් තියෙනවනේ. නිකන් උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉහළට යන්නේක හිමීට පටන් අරගෙන වේගයෙන් ඉවර වෙනවද? නැත්නම් වේගෙන් පටන් අරගෙන හිමීට ඉවර වෙනවද නැත්නම් ඒකාකාර වෙනවද පහළට එන එකත් යාන්තම් පටන් ගන්න වේගෙන් හමාර වෙනවද නැත්නම් වේගෙන් පටන් ගන්න යාන්තම් හමාර වෙනවද ඒකාකාර වෙනවද කියලා හුස්ම විස්තර අස්තර විස්තර පුළුවන් තරම් දැක් ගන්නමින් තව ටික වේලාවක් පැය භාගෙට එහා තවදුරටත් අරමුණට මුණ දාගෙන ඉන්න කරන්න යමක් කළ යුතුය කරන්න හොඳයි කියලා හිතනවනම් කරන එක තමයි කරන්නේ ඒ යන විදිය හොඳයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අවසරයි ස්වාමින් වහන්ස මම අවුරුදු 3ක් පමණ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව කරගෙන යන අයෙක්මි. මගේ පර්යංක භාවනාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේ ගැටෙන සැටි අද්දුටු වෙමි. නොබෝ කලකින් හුස්ම රැල්ල සියුම් වී නොපෙනී යන අයුරුද අද්දුටු වෙමි. ඉන්පසු කිසිවක් නැති හිස් අවකාශයේ කිසිම අපහසුතාවයක් නැතිව පැයක් උවත් රැඳී සිටිය හැකි තත්වයක් අද්දුටු වෙමි. පර්යංක භාවනාවේ පැය දෙකහමාරක් පමණ එක දිගට සිටින අවස්ථා ඇත. භාවනාවට වාඩි වී විනාඩි 5 10 ඇතුළත හුස්ම රැල්ල සියුම් වී නොපෙනී යන අයුරුද අද්දුටු වෙමි. දැන් මාස 6ක පමණ සිට හුස්ම රැල්ලට හිත නොයන ගතියක් දකිමි. හුස්ම රැල්ලට හිත නොයන ගතියක් අත් දකිමි. මම දැන් මෙතන ඉන්නවා යයි පමණක් අත් දකිමි. හුස්ම රැල්ල වරින් වර දැනුණත් අමෝරාවෙන් හුස්ම රැල්ලට හිතගෙන යාමක් කිරීම උචිත නොවේ යයි සිතමි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ස්වාභාවිකව සිදුවන දේ දෙස පමණක් බලා සිටිමි. කිසිවක් නොකර සිදුවන දේ දෙස පමණක් බලා සිටීම උචිතයයි සිතමි. මෙසේ සිටින විට බොහෝ සිතිවිලි ඇති වී පැවති නැති වී යන ආකාරය අත්දකිමි. සමහර සිතිවිලි දිගේ හිත ඇදී යන ආකාරයද අත්දකිමි. උදාහරණයක් වශයෙන් හිත අනාගත සැලසුම් වලට ඇදී යන ආකාරය අත්දකිමි. මා කරගෙන යන ආකාරයේ යම්කිසි දෝෂයක් ඇතනම් හෝ මා අවබෝධ කරගෙන ඇති ආකාරයේ දුර්වලකමක් ඇතනම් අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේකේ ලියලා තියෙනවා මේ ආනපන සංසුනට පස්සේ අමෝරාවෙන් ආනාපානට අනේක පුචිත නැහැ කියලා. ඒක මාත් එහෙමම අනුමත කරනවා. ඒ වගේම විවේක වුණාට පස්සේ පුළුවන් තරම් යන්න දෙන්න. එතකොට Tamanට සැකයක් ප්‍රශ්නයක් අනිශ්චිත භාවයක් බියක් ඇති වෙනවා නම් මම දැන් මෙතන ඉන්නවා කියන එක තමයි අපි සරණට පිටට ගන්නේ. ඉතින් මේ වගේ භාවනා කරන කෙනෙකුට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් මට අහන්න හිතෙනවා. Tamanට වෙනදාට වඩා පදියන්කෙදි විතරක් නෙමෙයි සක්මණේදී එදිනදා වැඩවල මේ මම දැන් මෙතන ඉන්නවා කියලා වර්තමානයට සම්බන්ධ වෙන ගතිය වර්තමානියත් එක්ක හාද වෙන ගතිය එන්න එන්න වැඩි වෙනවද නැති වෙනවද වැඩි වෙනවද අඩු වෙනවද කියලා මම දැනගන්න කැමතියි. දෙක පොඩක් දෙක ඒතකොට හිතවිලි වගේක් වෙනවා. එතකොට හිතවිලිත් මට ආගන්තුකයි මට ඕන එකක් නෙමෙයි. ඇවිල්ලා ඔය ඔජ දාලා යනවා. ඒ වුණාට ඔය මම දැන් මෙතන කියන එක මේ හිතවිලි ගොජ දැම්මත් ගොඩක් තිබුණත් ටිකක් තිබුණත් බාධා වෙන සුසුසුපයක් කියනවාද මේ මම දැන් මෙතෙන්ට නැත්නම් මම දැන් මෙතන ඉන්නවා කියන එකට හිතවිලි බහුලකමෙන් මොන විදිහේ නපුරු බලමක් හරි තියනවාද කියලා දැනගන්න කැමතියි. මයික් එක දෙන්න පිටිපස්සේ. ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද ආයේ? පළවෙනි ප්‍රශ්නේ මේ විදිහට තමන් සියුම් වෙච්ච ආනපනිය අවශ්‍යනේ කුචිත නැහැ කියලා දැනගෙන විවේකීව ඉන්නකොට තමයි මම දැන් මෙතන කියන එකට වැඩි යාළු වෙලා වැඩියෙන් ඒකේ ඉන්න ගතිය වැඩි වෙනවද නැද්ද කියලා මම දැනගන්න කැමතියි පරියන්ක විතර නෙමෙයි සක්මන හැමතැනදී. ඒ ගතිය වැඩි. ඒ ගතිය වැඩි වෙනවා. ඔව් එතකොට ඒ ගතියේ ඉන්නකොට හිතවිලි ගොජ දාන මට්ටමේ තිබුණා සාමාන්‍ය මට්ටමේ තිබුණත් නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් ඉනර් තෝට්ස් වගේ තිබුණාට මම දැන් මෙතන කියන එකට හිතවිලින් බලපෑමක් එනවලු. ඒකට බාධාවක් නැහැ. ඒක විතරක් නෙවෙයි ඉස්සරහට තේරෙයි සද්දෙන් බලපෑමක් වෙන්නත් බෑ. වේදනාවෙන් බලපෑමක් වෙන්නත් බෑ. ඒක නිසා පස්සේ දැනගන්න පුළුවන් මම දැන් මෙතන කියලා තියෙන එක චිත්‍රේ canvas එක වගේ. ඒ canvas එක උඩ හිතවිලි චිත්‍ර ඇඳෙනවා, වේදනා චිත්‍ර ඇඳෙනවා, සද්ද චිත්‍ර ඇඳෙනවා, ආනාපාන චිත්‍ර ඇඳෙනවා. ඒ කොයි එක ඇඳුරත් මැකිලා යනවා හැබැයි canvas එක තියෙනවා. ඒ නිසා දවසේ හැම වෙලාවෙම කොයි ඉරියව්වේ හිටියත් මම දැන් මෙතන ඉන්නවා කියන ඒ පසුබිමට හිත දාගෙන හිටියොත් ඒක අපිට ගන්න පුළුවන් ඉතාමත්ම සාපේක්ෂව කියනවා අඩුම කෙලස් තියෙන අවස්ථාව. ඒ නිසා ඒක ආනපන හරහා ගියත් ඔතෙන්ට යන්න, හිතුවේ ඇවිල්ලා ගියත් ඔතෙන්ට යන්න. ඒක නිසා පුළුවන් තරම් ඒකට යාළු වෙනවට කියන්නේ මම මගේ හොඳම මිත්‍රයා බවට පත් වෙන්න හදනවා. මාතුලිය මම මගේ හොඳ මිත්‍රය හදා ගන්නවා. එහෙම නැත්නම් මොන විදියකට හිතවිලි වේදනා සද්ද ඇවිල්ලා මගේ හිත කලබවන්න ගියත් මම බින්ගයක් කපා ගන්නවා යටි හිතට. ඒ බින්ගෙ දිගේ මම යටි හිතට වෙලා ඉන්නවා. එතකොට මේ හිතවිලි ඇවිල්ලා යයි, සද්ද ඇවිල්ලා යයි, වේදනාව ඇවිල්ලා යයි. නමුත් අර යොදුපි මේ බංකරයක් අතට ගියා වගේ ඕන වෙලාවක මම දැන් මෙතන කියන එක උඩු හිතේ ඉඳලා යටි හිතට යන්න හදාගත්ත බින්ගයක් වගේ හැබැයි මේ බින්ගේ උඩු හිතේ ඉන්නත් පුළුවන් යටි හිතේ ඉන්නත් පුළුවන්. ඒක අපි මැරෙන්න ඉස්සලා හදාගන්න. වයසට යන ඉස්සලා හදාගන්න. නිින්ද යන ඉස්සලා හදාගන්න ඕන කෙනෙක් ඕනේ තොවිලක් නටාගත්තා වයි. ඕනේ නම් තොවිලේ ඉන්නවා. ඕනේ නම් යටි හිතට යන්න. ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානය කියලා භාවනා මධ්‍යස්ථානක නෙවෙයි කියලා ඉඳගෙන ඉන්නේ කියලා සක්මනේ කියලා එදිනදා වැඩ කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඉස්සරහට යනකොට ඕනම තැනක මොන ප්‍රශ්නයක් ආවත් මම දැන් මෙතන ඉන්නවා කියන එක Tamanට ලොකු සරණක් පිටක් හැරමිටියක් ප්‍රථමාධාර පෙට්ටියක් වෙනවා. ඒක වැඩි වීම සඳහා කරන්න තියෙන හැම දෙයක්ම කරන එකයි තියෙන්නේ. අතිපූජනීය ගරු ස්වාමින් වහන්ස මට අවසරයි. පළවෙනි ප්‍රශ්නේ ඉඳගෙන භාවනාව පිම්වීම හැකිලිම මෙනෙහි කරමි. වාර 15ක් 20ක් මෙනෙහි කරන අවස්ථාවේ මාගේ පිටපැත්ත බෙල්ලෙන් පහත තදවීමක් ඇති වුණා. එයද මෙනෙහි කළෙමි. වරින් වර කැක්කුම් ඇතිව නැති උනේ නැති උනේ වී නැති උනේමි. තද ගතිය විසිර තද උණුසුමක් ඇති විය. දෙවෙනි ප්‍රශ්නේ සක්මන් භාවනාව වම දකුණ මෙනෙහි කළ අතර සිත කීප වාරයක් විසිර ගියා. තෙරුවන් සරණයි. ඔය ඒකට කමන්නේ තමන්ට මේක බරපතලව භාවනා නැත කරන තරම් ප්‍රශ්නයක් නෙවෙයි නං පුළුවන් තරම් පරියන්කේ ඉන්නකොට වැඩි වාර ගාණක් වැඩි විනාඩි ගාණක් වරින් වර හෝ පිම්බීම හැකිලිමේ නතර වෙන බවට කරන්න පුළුවන් උපක්‍රමයේ කරන්න. සක්මන් කරනකොටත් කැඩි කැඩි හරි කමන්නේ පුළු පුළුවන් තරම් পায় තිනකොට වම තිනකොට වම වශයෙන් දකුණ තිනකොට දකුණ වශයෙන් මෙනෙහි කරලා හෝ නැත්නම් ඒ වැටහීම වැඩි කිරීම සඳහා කරන ප්‍රයත්නය තමයි අපි භාවනා මුලදීම කරන්නේ භාවනා වැඩමුළුවේ මුලින්ම කරන්නේ මූල කර්මත්තානත් එක පුළුවන් තරම් හාද වෙන්න බලන්න. ඒකෙන් හිතන්න එපා එක යායට යන්න කියලා එක යායට කියන තුරණ කමන්නේ නැවත නැවතත් කැඩි කැඩි හෝ මේ தત્ත්වේ තව තවත් දියුණු කරන්න පුළුවන් බවට ලකුණු පේන්න තියෙනවා. ඒ නිසා මේ දැනට තියෙන එක දැන් මේ උපේලා තියෙන එක තව වැඩි කිරීම සඳහා කටයුතු කරන්න කියලා කියනවා. අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාවේදී ප්‍රථමයෙන් වාඩි වී සමමිතිකව හිඳගෙන සිටීදැයි මනසින් නිරීක්ෂණය කරමි. අනතුරුව ටික වේලාවකින් කය තැම්පත් වී ඉහළ පහළ යන හුස්ම රැල්ල වැටහෙන්නට පටන් ගනි. මේ එහිදීද මද වේලාවක් ගිය විටදී නාසිකාවේ මැද හරියටම වන්නට හුස්ම රැල්ල පිරිමැදෙන ආකාරය දැක ගැනීමට හැකිය. ඉන්පසුව නාසිකාවේ ගැටෙන හුස්ම රැල්ල උණුසුමට හා සිසිලටද සිසිලට දැනෙන්න පටන් ගනී. මෙහිදී ආශ්වාස හා ප්‍රශ්වාස හුස්ම රැල්ල ඊටමත් පැහැදිලිව වෙන්වෙන්ව දැකගත හැකිය. එම එම අනතුරුවම ශරීරය දිගහැරීම හා හැකිලීමට පටන් ගනි. අනතුරුව විනාඩි 10ක් පමණ කාලයක් ගිය විටදී හෙළන හුස්ම ටිකෙන් ටික ගෙවි ගොස් නැති වී යයි. නමුත් ගන්නා හුස්ම එලෙසම පවතී. තවත් කාලයක් ගිය අවස්ථාවේදී ගන්න හුස්ම ටික ටික තුනී වෙමින් පවතී. මෙම අවස්ථාවේදී ශරීරය ඊ타ත්ම සැහැල්ලු ආකාරයක පවතී. මේ ආකාරයට පැයක් පමණ සිටිය හැක. පසුව ශරීරයේ වේදනාවක් පැමිණේ. එයත් ඇතැම් අවස්ථාවලදී වේදනාවටම කල් දීගෙන සිටින විටදී ටිකෙන් ටික අඩුවන බව අත්විඳි. නමුත් සෑම විටදීම එය සිදු නොවේ. මට දැනගැනීමට අවශ්‍ය වනුයේ දැනෙන පහසුව තවත් කාලයක් පවත්වාගෙන යාමට කුමක් කළ යුතුද යන්න සහ අරමුණ වරහන් ඇතුලේ හුස්ම ඉහළ පහළ යාම හැකි විටදී නැති විටදී කළ යුත්තේ කුමක්ද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සංඥාසේකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි මේක ඉවර කරලා ඉමු. ඒ ප්‍රශ්න දෙකම පොඩි පොඩි දෙකිනෙක ගැටෙන සුළුයි. පළවෙනි එකේ අහලා තියෙනවා විවේකය එහෙම නැත්නම් සහැල්ලුව වැඩි කරගන්න මොකද්ද කරන්න කියලා. ආයෙත් අහලා තියෙනවා හුස්ම රැල්ල ගෙවිලා යනකොට මම මොකද්ද කරන්න ඕනේ කියලා. කියන්නේ හුස්ම රැල්ල ගෙවිලා යෑම නිසායි මේ විවේකයේ ලැබිලා තියෙන මේ පහසු ලැබිලා තියෙන කියන මේ දෙක අතර සම්බන්ධතාවය තාම තේරුම් අරගෙන නැහැ. ඒකට හේතුව අත්දැකීම් අධිකම. ඒ නිසා භාවනා කරනකොට බලන්න තව තවත් මේ යන ක්‍රමයටම කරන්න කරලා හුස්ම රැල්ල ක්‍රමයෙන් ගෙවෙනකොට ඒ ගෙවීමත් එක්ක පහසුකම් වැඩි වීමක්ද සිදු වෙන්නේ අඩු වීමක්ද සිදු වෙන්නේ පහසුකම් වැඩි වෙනවා නම් ඒක තමයි උත්තරේ. දෙවෙනිට පළවෙනිට ආපු එකට. දෙවෙනි එකේදී ඒ ආනපන ගෙවිලා යනකොට දැන් මම මොකද්ද කරන්න ඕන කියලා ප්‍රශ්නයක් ඕන වෙන්නේ ඒ ලැබෙන විවේකයේ Taman අත්දකින්නවා. හැබැයි මේක දිගට කරන යනකොට මට උපදෙස් දෙන්න සිද්ධ වෙනවා. ඔය ඇතිවෙච්ච විවේකයට කරන ආසාවත් පස්සට ප්‍රශ්නයක් වෙනවා. අපි ඒක එතෙන් ආවට පස්සේ විසඳමු. දැනට කරන්න තියෙන්නේ මේ අරමුණු රූපාකාර රූපාරම්මනේ ගෙවම් කරලා කරලා කරලා එතන හම්බෙන්නේ නිර්ාමිෂ සුඛයට හිත පොඩ්ඩක් හුරු කරන්න හැබැයි ඒකට ආශා කරන්නේ නැතුව, ලෝභ කරන්නේ නැතුව යනවනම් හොඳයි. මේ වෙලාවේ ඒක මතක් කරුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් පළවෙනියෙන් බලන්න න්‍යාමයකට මේක දිද්ද වෙන්නේ න්‍යාම ධර්මයකට අනුව රූප කර්මස්ථාන නැත්නම් රූපේ නැත්නම් මේ ආනාපානෙ ගෙවෙන්න ගෙවෙන්න තමයි ওই නිර්ාමිෂ සුඛේ ඉන්නේ. ඒ නිසා අපි ඒක ගෙවන් කිරීමේ වැඩ පිළිවෙල තව ටිකක් අත්දැකීම් සහිතව පරිචයක් ඇතුව වශී භාවයක් ඇතුව දිගට කරගෙන යන එක තමයි මේ ප්‍රශ්න දෙකටම දෙන්න තියෙන උත්තර. තවත් කොටසක් සක්මන් භාවනාවේදී හිටගෙන කය ගැන අරමුණු කරයි. හිටගෙන සිටින කය හොඳට නිරීක්ෂණය කරයි. අනතුරුව දකුණ වම ආකාරයට මෙනෙහි කරයි. මෙහිදී දකුණු පාදයේ පොළව සමග ගැටෙන විටදී දකුණ ලෙසද වම පොළවේ ගැටෙන විටදී වම ලෙසටද දැනගනි. විනාඩි 15ක පමණ කාලයක් ගිය විටදී වම දකුණ හොඳින් වැටහි. අනතුරුව සම්පූර්ණ පාදයම පොළවේ ගැටෙන ආකාරය පළමුව විලුඹ, ඉන්පසුව ඉදිරිපස ඇඟිලි දක්වාම හොඳින් දැනෙන්නට පටන් ගනි. අනතුරුව ආයාසයෙන් තොරව වම දකුණ නිරීක්ෂණය වේ. පසුව ඔසවනවා, තබනවා යන ආකාරයට මෙනෙහි කරයි. මෙහිදීද පොළවේ ගැටෙන පාදය ඉහළට එසවෙන විටදී ඔසවනවා සහ පොළවේ වදින විටදී තබනවා ආකාරයට දැන ගැනීමට සහ දැක ගැනීමට හැකිය. විනාඩි 45ක් පමණ සක්මනේ සිටිය හැක. මෙහිදී සතිය ඊතා හොඳින් පවතී. අරමුණ වෙත නොදිවයි. පසුව අමුතුම අත්දැකීමක් ලබා ගත හැක. පාද දෙකම තදවීමක් සිදුවේ. পায় ඔසවන විටදී සහ ගෙන යන විටදී ඊතා හොඳින් මේ අත්විඳීමට හැක. හරියටම পায় නහර වලින් බැඳ තබා ඇති ආකාරයක් පෙනී. සතිය ඊතා හොඳින්ම පවතී. ඇත්තෙන්ම මෙය පැහැදිලි කිරීමට අපහසුය. හරියටම රොබෝ කෙනෙක්ගේ ඇවදීම වගේ දැනේ. එදිනෙදා වැඩවලදීද සතිය හොඳින් පවත්වා ගත හැකිය. ඉදිරි ගුරු උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාගත කිරීම හොඳයි. නමුත් අඩුවක් පේනවා. පහුවෙනකොට නම් නාරකට ගහලා හිර කරලා රෝබෝ කෙනෙක් වගේ තමන්ගේ අත්දැකීම් විස්තර කරනවා. නමුත් වම දකුණ විස්තර කරනකොට එසවීම තිබෙන විස්තර කරනකොට හොඳට පේනවා. හොඳට දැනෙනවා කියවට දැනිච්ච දේ පෙනීච්ච දේ ලියලා නැහැ. ගාන ලියලා තියෙනවා, ලස්සන සුළු කරලා තියෙනවා. උත්තරේ පෙන්නලා නැහැ. ඒ නිසා මේ වම තියෙනකොට දකුණෙන් කොහොමද වෙනස්ව වැටෙන්නේ? දකුණ තියෙනකොට ඒක වම නෙවෙයි දකුණ කියලා කොහොමද දැනගත්තේ කියලා පුළුවන් තරම් ඒ පේන දේ, දැනෙන දේ, අත්විඳින දේ, අත්දකින්න දේ වාතාවරණයට දාන්න. ඊට පස්සේ ඔසවනවා, තබනවා, මට හොඳට පේනවා, හොඳට දකින්නවා කියලා කිව්වට එසවීමේ ක්‍රියාවලියෙන් තැබීමේ ක්‍රියාවලිය වෙන් කරගන්නේ කොහොමද? ආහනේ තොරතුරු ටිකක් තව දැම්මනම් මේකට මීටත් වැඩිය වාර්තාවංග සම්පූර්ණයි. ඉතින් කොහොමද නිර්වෘල් බවක් යනවා භාවනාවේ. ඉතින් මේක ඉදිරියට කරගෙන කරගෙන යන්න එතකොට ඒ වම දකුණේ විතරක් නෙවෙයි මුළු කයේම සිදුවෙන දේවල් පුදුම විදිහට පේන්න පටන් අරගෙන හැම දෙයකටම සාදර වෙන්න. හැබැයි පුළුවන් තරම් මූල කර්මස්ථානයේ විස්තර හරියටම පුළුවන් තරම් විස්තර ගන්න ඒ විස්තර හරියටම වார்த்தාවට ඇතුල් කරන්න. ඇතුල් කරන්න කරන්න කරන්න බහනා ඉදිරි ගමන හරියම නිර්වුල්ව සිද්ධ වෙනවා. ඒ නිසා ඉස්සලා කියපෙකෙත් ඉදිරිපත් කිරීම හොඳයි. නමුත් අර අද්විඳින දේ, අත්දකින්න දේ සමහර තැන් වල හොඳටම හිස්තනක් ඒක. හොඳට දැක්කා හොඳට පේනවායි කියලා කියනවා. පේන දේ කියලා නෑ. එනම් සාමාන්‍ය අනික් ඉදිරිපත් කරපු ප්‍රශ්න වල මේ ප්‍රකාශන වලට වැඩිය හොඳට ප්‍රශ්න වාර්තාව ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අනිත් දවසේ තව මුල් වෙලාවේදී ආශ්‍රව ප්‍රසවාසයේ බැලුවත් වම දකුණ බැලුවත් ඒකේ අස්තර විස්තර ව්‍යංජනාන ව්‍යංජන මේට වැඩි වාර්තාවට ඇතුල් කරනවා නම් හොඳයි කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා gedara සිට භාවනා කරන්නට පටන්ගෙන මසකින් පමණ මා තුලින් සංගීතයක් ඇසේ. මෙය බාහිර දෙයක් නොවන බව ඒත්තුගේ මා යන එන වැඩක් කරන නොකරන ඕනෑම විටක මේ සංගීතය ඇසෙන නිසයි. මෙය මාගේ භාවනාවට කරදරයක් හිරිහැරයක් සේ දැනේ. ධර්මදේශනාවලට සවන් දෙන විට මෙය මට දැනෙන්නේ නැත. නමුත් භාවනා කරන්නට ගත් විට සක්මනේදී පර්යංකයේදී මෙය ඇසේ. සතිය පැවැත්මට මෙය බාධාවකි. ගරු ස්වාමින් වහන්සේ මේ වළක්වා ගැනීමට හෝ මේ කරදරයෙන් මිදීමට මට උපදෙසක් දෙනමින් ඔබ වහන්සේගෙන් දෙපා නැමත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව. මේ කොහොමඩක්වත් කරදරයක් නෙවෙයි. මේක සතියේ තියෙන බවට ලකුණක් කරගන්න. යම් තැනක තමයි හුදෙකලා වෙනකොට ඇහෙන අඬක් මේ. අපි මේකට බයයි. අපි මේකට සැක කරනවා අපි කොන් වුණා, තනි වුණා කියලා. ඒ නිසා මේක බාධාවක් කියලා කිව්වට මේකට කියනවා නිහඬේ හඬ කියලා. එහෙම නැත්නම් නිස්සද්දතාවය කියලා. සර්වචනාංශේ කැලේ තනියෙන් භාවනා කරනකොට දේවතාවෙක් ඇවිල්ලා කියනවා පක්ඛීසු sannisinnේසු තිතේ මජ්ජත්තිකේ කාලේ සනමාන බ්‍රහාරඤ්ඤං භයං මේ සංජානතෝ සතුන්ද කුරුල්ලන්ද නිදන මධ්‍යම රාත්‍රියේ මම ඉන්නකොට මට විශාල සද්දයක් ඇහෙනවා ස්වාමීන් වහන්සේ මට බයයි කිය. බුදුජානනාංශේ කියනවා කුරුල්ලන්ද නිදන මධ්‍යම රාත්‍රියේ සද්දයක් එනකොට හරි සතුටක් දැනෙනවා කිය. මම දැන් විවේකයි. මම දැන් උද්දකලා වෙලා. මම දැන් ඉන්නේ පිරිච්ච ගතිය කියලා බුදුහාමුදුරණ තේරෙනවා. ඒ නිසා නිවනට වෛර කරන අය විවේකයේ දැන හැම ලකුණටම වෛර කරනවා. නිවන මොකද්ද කියලා දන්න කෙනා දන්න කට්ටිය ඉතින් ඉන්නේ මේක ඇත්ත තමයි කතාව. නමුත් නිවනට යන කෙනා මේක හුදකලාවේ ලකුණක් වර්තමානයේ ඉන්න බවට ලකුණක් සමෘද්ධියේ ලකුණක් විවේකයේ ලකුණක් කරලා සතියේට අරමුණක් කරගන්න. ඉතින් මේක බේරන්න බැරි තැන අපි මේ පොතක් ලියපු එකක් පරිවර්තනය කරා. දැන් මාස දෙකකට විතර ඉස්සලා අපි ඔය 100 වෙනි මයිදන වැඩමුළුවේදී පොත ප්‍රදා මේ පූජා කරා ඒ අමරෝ ස්වාමීන් වහන්සේ ලියපු එකක් අමරාවතියේ නිහඬේ හඬ කියලා. ඒකට කියතුනේ inner listening නැත්නම් sound of silence කියලා. ඒක හැම ආගමික පොතකම තියෙනවා. අපි මේකට හරිය බයයි. ඒ මොකද ඒක පාළු ගතියක් දනවනවා. ඉතින් ගිය පාර රිට්‍රීට් එකේදී ඉවර වෙච්ච දවසේ යෝග කියලා ඉතින් මං කිව්වා මේ මට ඒ වෙලාවේ මතක් වුණා පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ කියලා තින්දත් තියෙන දන්න. ඒ පාලුව දෙවනත් කරලා ඌ කෑ ගහන්න ගන්නවා අපිට හැදෙන්නේ පීතිකාව. ඒ තරම් නිවනට බයයි. ඒ තරම් අපි නිවනට බයයි. මොකද අපිට නිවන පේන්නේ කොන් වීමක්, තනි වීමක්, පාළු වීමක් කියලා. ඉතින් අපිට ඒක නීරස ගතියක්, කම්මැලි ගතියක්, නිදිමත ගතියක් වෙනවා. කවදා හරි මේක සතියට ලකුණක් කරගත්තොත්, විවේකයට ලකුණක් කරගත්තොත්, හුදකටාවට ලකුණක් කරගත්තොත්, කොයි වෙලාවෙත් ඔය අඬ අපිත් එක්ක තියෙනවා. ඔය අඬත් එක්ක ඉන්න තාක්කල් කිසිම කෙලෙසයක් නැහැ. ඉතින් ඒ නිසා අපි කැමති නන්දමාල්ලීට කැමති, වික්ටර් රත්නායකට කැමති, මයිකල් ජැක්සන්ට කැමති. අර පිස්සෝ මේ පිස්සෝ අහනවා. මේ Tamange සද්දේ හරි පාළුවට ගන්න. උඹටත් එක්කලයි මම වැල් කවිය කියන්නේ උඹ නාඩං උලලේනෝ කියලා සුනිල් ඉදිරිසිංහ කියනවා මාත් එක්ක උඹටත් එක්ක මම පැල් කවියක් කියනවා ඔය වැත්තකටලා හිටපන් කියලා. භාවනාවට යන්න දෙන්න. ඔක සතිය කවදාවත් කඩන්නේ නැහැ. ඔක කවදාකවත් භාවනාවට බාධාවක් නැහැ. ඒක හිතාගෙන යන්නේ ඒකට සම්පූර්ණ භාවනා වෙනස්. එතකොට ඒක වෙස්සලාගත්තු සුභාසින්තනයක් වාටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ ඒ දීපෙක්කනාට යනකොට අර පොතක් කිල්ලලා දෙන්න. නිහඬේ හඬ කියලා මම දන්න දැන් ඔක්කොටම පොත කියවන්න ආසාව වෙනවා. ප්‍රශ්නයක් නැහැ මම හිතන්නේ අමතර පොත් ඇති කියලා මම හිතනවා. ඒක මේ බුද්ධ ආගමේ කතාවක් නෙවෙයි තියෙන්නේ. කොයි කෙනත් විවේකගත කරන හැම කෙනාටම තේරෙනවා. මේක හොඳටම ඇහිලා තියෙනවා නීල් ආම්ස්ට්‍රෝන්ට අභ්‍යවකාශයට ගියාට පස්සේ විශේෂයෙන්ම හන්දට පැත්තට පස්සේ එයාට සිහි වෙලා තියෙන්නේ මේ මේ කාන්තාරේ මුස්ලිම් පල්ලියකින් ඇහෙන අල්ලාහු අක්බර් සබිසල්ලාහු අක්බර් කියලා ඌ ඇවිල්ලා මුස්ලිම් ආගම වලදගත්තා. නිල් ආම්ස්ට්‍රෝං. හැම කෙනාටම ඇහිලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ පාළු වෙලා තනි වෙලා බයත් එක්ක ඉන්නේ. බුදුරජාන් වහන්සේ විතරක් සනමාන සූත්‍රය කියලා තියෙනවා. මේක හුදකලා වේලකුණක්, මේක පිරිච්ච බවේ ලකුණක්, මේක සතියේ ලකුණක් කියලා දැනගන්න ගිය ගමන් ওই මුස්පේන්තුව වාසනාව පාටපත් වෙයි කියලා මං හිතනවා. එහෙම ඉති කියන්න බෑ. නමුත් බැරි නම් පොත කියවන්න කියලා මං ඉල්ලයි. ඉවරද ප්‍රශ්න? හොඳයි අපි පැයකුත් විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා. වෙන විශේෂයෙන් කාට හරි මොනවා හරි කියන දෙයක් මතක් කරන දෙයක් තියෙනවා නම් මතක් කරන්න. එහෙම නැත්නම් අපි මෙතනින් අපේ පළවෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි ධර්ම සාකච්ඡා නියම කරන්න හදන්නේ. අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනාව සඳහා. ඉතින් වර්ෂාව නිසා කැමතිනම් කට්ටියට මේකේ උඩ තට්ටුවේ තියෙනවා. මේ ශාලාවේ භාවනා කරන්න සක්මන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා මෙතන gediya ගැහුවට පස්සේ පරියංක භාවනාවකට ඒ ප්‍රකාශයත් එක්කම අපේ පළවෙනි ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සීළු දෙනාටම තෙරුවන් සරණයි